හොඳයි. කවුරුත් සාදුනාදයක් පවත්වන්න. සද්ධාවන්ත කාරුණික පින්නතුනි අද ඇසලපුර පසළොස්වක බොහෝ දවස වෙසක් පොසොන් පොහොය වගේම ඉතාම වටිනා පුන් පොහොය දවසක් තමයි ඇසලපුර පසළොස්වක බොහෝ දවස කියලා කියන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනේ ධම්සක් පැවතුම් සූත්‍රය එදා ඉසිපතන මිගදායේදී පස්වග ස්වාමින් වහන්සේලාගේ කාය සාක්ෂි කරගෙන කෝටි ගණන් රැස් වූ දෙවියන් බ්‍රහ්මයන් ඉදිරියේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කොට වදාළ උතුම්ම පුන් පොහොව දවස තමයි ඇසලපුර පසළොස්වක් පොහොව දවස කියලා කියන්නේ. එහෙමනම් පින්නතුනි මුලින්ම තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සකස් කරන්නට යෙදුන චිරපායාස සම්බුද්ධ පූජාවත් ඒ වගේ මුදේ හිටි දානයක් ධාතු මන්දිරයේ ඒ චිරපායාස සම්බුද්ධ පූජාවත් ඒ මහා කාරුණික ආනන් වහන්සේට පූජා කරලෙමු. ඒ සඳහා දැන් පින්වතුන්ලා ඊටාම හොඳට සූදානම් වෙලා සිටිනවා. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං කියන බුද්ධ වචනේ අනුව තමන් සිල්වත් වෙලා ඉඳගෙන සීලවන්තයෙකුට පූජා කරන දාණය මහත්ඵලයි මහානි සංසයි. එහෙමනම් දැන් අපි උතුම් සීලයක පිහිටලා ඉන්නේ. ඒ වගේම පින්නතුනේ අපි මේ පූජාව පවත්වන්නේ මේ තුන් ලෝකයේම මුදුන් මල්කඩ වැනි උතුම් උතුම් ශ්‍රේෂ්ඨ සීලයකින් යුක්ත අග්‍රගණ්‍ය සීලවන්තයන් වහන්සේට එහෙමනම් දැන් මේ වෙලාවේ මේ අසලපුර පසළොස්වක් බොහෝ දවසේ එදා පස්වග ස්වාමීන් වහන්සේලාගේ කාය සාක්ෂි කරගෙන ඒ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා කරපු මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිතින් අරමුණු කරගෙන අපි තාම සද්ධාවෙන් සම්පාදනය කරගත්ත මේ චීරපායාස සම්බුද්ධ පූජාවත් උදේ හිමි දානයක් මහා කරුණික ආනන් වහන්සේට පූජා කරනවා පූජා වේවා කියන පූජා බුද්ධිය ඇති කරගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව අන්‍ය විහිත නොවි සමාධිමත් සිතින් යුක්තව අපි දැන් මේ සම්බුද්ධ පූජාව පවත්වමු අපේ පින්නතුල දන්නවා අපි හැමදාම පින්නතුලට මේක මතක් කරන්නේ මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නටයි. පින්නතුනේ කුසලය කියලා කියන්නේ පින්කම කියලා කියන්නේ තමන්ගේ සිතෙහි පහළවන චේතනා සමුදාය. චේතනාව අයහපත් නම් ක්‍රියාව මොන විදිහට කෙරුණත් වැඩක් නැහැ. චේතනහම් වික්කවේ කම්මං වදාමි කියන බුද්ධ වචනෙන් පැහැදිලි වන්නේ චේතනාවම තමයි පින්නතුනේ කර්මයේ බවට පත් වෙන්නේ. ඒ නිසා දැන් අපේ මේ පින්වත් හැම කෙනෙක්ම හොඳට අලෝභ අධේ සමෝහ කියන කුසල මූලයන්ගෙන් සිත් පුරවා ගන්නට ඕන. අපේ සිත් නෙළුම් මල් වගේ තබාගෙන බොහෝම සද්ධාවෙන් යුක්තව මේ මහා කරුණික ආනන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණය 80ක් අනුවැන්ජන ලක්ෂණය බබල බබනා අපි ඉදිරියේ වැඩ ඉන්න ආකාරයේ සිටින් අරමුණු කරගෙන කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන උතුරා යන සද්ධාවකින් යුක්තව අපි මේ සම්බුද්ධ පූජාව පවත්වමු. ඉතින් පින්නතුල්ලාගේ දක්ෂකම තමයි මේ පූජාව පැවැත්වෙන කාලය තුල ලෝභ දේශ මොහ කියන මොනම ක්ලේශ ධර්මයකටවත් හිතට එන්න ඉඩ නොදී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 ගන්ධකේ ලම්පතිප්පේන දීපේන කම්ම ගන්සිනා තිලෝක දීපං සම්බුද්දං පූජයාමි තමුනුදං සුකන්දේ කාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුභං ආනීයමේ තම් භගවා පතිගන්ධාතු මුත්තම අතිවාසේතුනෝ බන් ආයාසම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාතේ තුනෝ වන්තේ පායාසං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ මායා සංපරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ භෝජනම් පාරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාචේතු නොබන්තේ වෙන්දනම් පාරිකප්පිතං අනුකම්පං උපාදාය අදිවාසේතුනෝ බන්තේ සබ්බං සද්ධාය පූ අනුකම්පං උපාදාය අතිගන්හාතු මුත්තම වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම තන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන පුන්නේන මේ තේන ලබාමි පුක්ඛං මෙලායාති අතයි කායෝ තතය විනාශ භාවං සාදු සාදු සාදු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාතරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මකා සත්තා දේව මනුත්සා බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවත ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පක්ඛිකෝ ඕපනයි පත්තත්තං වේදි තම්බෝ විඤ්ඤෝහිති සුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ බං ශාවක සංඝෝ සාමිචි පටිපන්නෝ භගවතු ශාවක යදිදං සත්තාරි පුරිස අත්ථ පුරිස පුංගලා ඒස භගවතෝ සාක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්කනේයෝ අං කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත් ලෝකත්තා සාදු සාදු වන්දාමි චේතියං

කල්යාණම් පාදලාන් දිවා ගුහං දීගවාපි චේතියන්ත මුතිංගන තිත්ස මහා විහාරං බෝධින් මරිච වත්තියං සන්නමාලේ මහතේ තුපාරාම බයාගිරි ජේතවනං සේලචේති තථාකාතර ගාමකං ඒතේ සෝල තථානා අහං වන්දාමි සම්බදා සාදු සාදු සාදු දැන් මේ පූජා වාක්‍ය කවුරු සද්දන කළ කියවන්න නිරෝධ සමාපත්තියෙන් මහා කරුණා සමාපත්තියෙන් අරිහත් ඵල සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් වැඩ හිඳින්නා වූ මහා කරුණික වූ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේට මෙම සියලු පූජාවෝ පූජා කරමි පූජා කරමි පූජා වේවා මෙසේ පුත් පූජා පැවැත්වීම බුදු පාසේ බුදු මහරහතන් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ චාරිත්‍ර සීලයකී මමදයේ උතුම් වූ චාරිත්‍ර සීලය මෙසේ අනුගමනය කරමි මේ පූජා වස්තු සමූහය තව සල්ප මොහොතකින් අනිත්‍යත්වයට යන්නාසේ සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය සියලු සංස්කාරයෝ දුක්ඛයෝය සියලු ධර්මයෝ අනාත්මයෝය මෙම පූජානි සංසය බුදු පාසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී සමින වතාලා වූ පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ වූ නිර්වාණ අභය පුරයට සුවසේ පැමිණීම පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු කායේන වාචාතිත්තේන සමාදේන මයා කතං අත්‍යං කමමේ බන්තේ භූරි පන්න තථාගත කායේන වාචාතිත්තේ පමාදේන මයා කතං අක්ෂයං කම මේ ධම්ම සම්දිත්තික අකාලික කායේ සාදු සාදු සාදු සතාවන්ත කාරුණික පින්නතුනි අපි මුලින් මතක් කරපු විදිහට අද ඇතලපුර පසළොස්වක බොහෝ දවස එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයා සුද්ධ භූමියේදී ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා මහා බ්‍රහ්ම රාජයාගේ ආරාධනාව පිළිඅරගෙන කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් බුද්ධ ගයාවේ ඉඳලා ඉසිපතන මෙගදායට වැඩම කළේ පස්වග මහණුන් මුල් කරගෙන මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිද්ධ කිරීමට ඉතින් එදා උන්වහන්සේ සිපතන මේක දායේදී ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා ආදි වශයෙන් ප්‍රවෘජිතයා විසින් අත්තල යුතු අන්ත දෙකක් පැහැදිලි කළා. අත්ත කිලමතාන යෝගයත් කාම සුකල්ලිකාන යෝගයත් පැවිද්දා විසින් ප්‍රවෘජිතයා විසින් අත්තල යුතුයි. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත ඒ නොවර්ධින මාර්ගය දේශනා කොට වදාළේ අද වගේ ඇසල පුරපතුලසක් බොහෝ දවසක මේ දේශනාව ශ්‍රවණය කරපු පස්වග ස්වාමීන් වහන්සේලාගෙන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රධාන කෝටි ගණනක් මගඵල නිවන් අවබෝධ කරගන්නට අද දවසේදී ඒ හැම දිනෙකටම හැකි වුණා. ඊළඟට පින්නතුනි මේ ඇසලපුර 15ක් බොහෝ දවසේ විච්ච තවත් විශේෂිත වූ සිදුවීම් රාශියක් තියෙනවා. එදා විසතරු ආත්ම භාවයෙන් ත්‍ුත වෙලා තුසිත දෙව්ලොව උපත ලැබූ අපමහා භූසතානන් වහන්සේ පංචමහා විලෝකණය කරලා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආරාධනයෙන් බෝසතාණන් වහන්සේ මහා මායා දේවියගේ කුසේ පිළිසඳගත්තේ අද වගේ ඇසලපුර පසළොස්වක් බොහෝ දවසක ඊළඟට පින්නතුනේ අවුරුදු 29ක් ගිහි ජීවිතය ගත කරපු මේ මහා බෝසතාණන් වහන්සේ එදා සතර පෙර නිමිති දැකලා තන්න අමාත්‍යා සමග කන්ත කසු පිට නැගලා මහා අබිනිෂ්ක්‍රමණය කළෙත් අද වගේ ඇසලපුර පසළොස්වක් බොහෝ දවසක ඊළඟට උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා ඉසිපතන මිගදායට වැඩම කරලා පස්වග ස්වාමීන් වහන්සේලා සමග යසකල පුත්‍රයා ඒ පැවිදි වෙච්ච සියලු දෙනා සමග පළවෙනි වස් කාලය අද වගේ දවසක තමයි ගත කළේ 27 මිගදායේදී. ඒ වගේම පින්නතුනේ දා ගිහිගේ නික්මෙන දවසේ විශේෂ සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි රහල් කුමාරයාගේ උප්පත්තිය රහල් කුමරුන්ගේ උප්පත්තිය සිද්ධ වෙලා තියෙන්නේ අද වගේ ඇසලපුර පසළොස්වක් බොහෝ දවසක ඊළඟට මහා කරුණිකානන් වහන්සේ එදා ගණ්ඩබ්බරුක්ක මූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය පාලා ලෝතුරා බුද්ධත්වයෙන් හත්වෙනි වසර තෞතිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා විජම්බන නැත්නම් අභිධර්ම දේශනාව මුළු ත්‍රිපිටකයේම තියෙන 42000ක් ඒ ධර්මස්කන්ධ සහිත ඒ මහා ධර්මය ඒ විචිත්‍ර ධර්මයේ දේශනා කරන්ට ආරම්භ කළේ අද වගේ ඇසල පුරපසලසක් බොහෝ දවසක ඊළඟට පින්නතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් අජාසත් මහරජුරුවන්ගේ ප්‍රධාන දායකත්වයෙන් ප්‍රථම සංගායනාවට සූදානම් වුණේ අද වගේ ඇසලපුර පසළොස්වක් බොහෝ දවසක. ඒ වගේම අපේ ලංකාදීපයේ බුද්ධ වර්ෂ 236 ප්‍රථම ඛණ්ඩ සීමාව පින්නතුනි බුද්ධ ශාසනයක තියෙන අග්‍රගණ්‍යම වස්තුව තමයි සීමා මාලකය සාමාන්‍ය සීමා මාලකයක් සම්මත කළොත් කාශ්‍යප බුද්ධ ශාසනේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීවත් ඒක අහෝසි වෙන්නේ නැහැ ධර්මයේ සඳහන් වන්න සීමා මාලකයක් සම්පත කළාට පස්සේ එතනින් ඒක උඩින් දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් යන්නේ ඒ තරම් මේ බුද්ධ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨම දේ තමයි සීමා මාලකය. එතනදී තමයි භික්ෂුන් වහන්සේලාගේ සිල් පිරිසුදු කිරීම, ඉනේ කර්ම උපසම්පදා කිරීම මේ සෑම දෙයක්ම සිද්ධ වන්නේ. එහෙමනම් මේ ලංකා දීපෙහි මේ බුද්ධ ශාසනයේ මුල් බැසගියේ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීමෙන්. ඒක විශාල වැඩක්. තේ සීමාව සම්මත කළේ අද වගේ ඇතලපුර 15ක් බොහෝ දවසක. ඊළඟට පින්නතුනේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අරිත්ත කුමාරයා ඇතුළු සිංහලයන් 56 දෙනෙක් පැවිදි කළා. ඒ අයගේ පැවිදි උපසම්පදාව සිද්ධ වුණේ අද වගේ ඇසලපුර 15ක් බොහෝ දවසක. ඒ නිසාම තමයි මේ ලංකාවේ සෑම නිකායක වගේම උපසම්පදා මහෝත්සවයේ පැවැත්වෙන පින්නතුනේ මේ ඇසල මාසේ. ඒ වගේම අපේ මේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව පවා ආරම්භ වුණේ. ඒ වගේම එහි උපසම්පදාම සිද්ධ වන්නේ එහි සමුප්පාදකයන් වහන්සේ අපවත් වී වදාළෙත් හරියටම ඇසලපුර පසළොස්වක බොහෝ දවසක. එහෙමනම් ඒකත් විශේෂිත වූ අවස්ථාවක්. ඊළඟට පින්නතුනේ බුද්ධ වර්ෂ 236 ම කන්ටක චෛත්‍ය වටේට අටසැටලෙන් නැත්නම් 68ක් වූ ලෙන් පූජාව ප්‍රථම කුටි පූජාව සිද්ධ වුනේ අද වගේ ඇසලපුර පසළොස්වක් බොහෝ දවසක ඒ වගේම බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වැනි රුවන්වැලි චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය කරන්නට ගැමුණු මහා රජුරු මුල්ගල තැබුවෙත් අද වගේ ඇසලපුර පසළොස්වක බොහෝ දවසක ඒ වගේම මේ මහා චෛත්‍යයේ 13 දහණය සිද්ධ වුණේ අද වගේ ඇසලපුර පසළොස්වක බොහෝ දවසක ඒ වගේම පින්නතුනි බුද්ධ වර්ෂ 847 කිත්සිරි මෙවන් රජ දවස හේමමාලා දන්ත කුමරුන් ඒ වඩම්වාගෙන ආපු ඒ ධාතුන් වහන්සේ මුලින්ම ප්‍රදර්ශනය කරිත් අද වගේ ඇසලපුර පසළොස්වක් බොහෝ දවසක. ඉතින් මේ ආදී වශයෙන් පින්නතුනේ ඊටාම වටිනා ශාසනික සිද්ධීන් රාශියක් සිද්ධ වෙච්ච උතුම් කුන් පොහොව දවස තමයි ඇසලපුර 15ක් පොහොය දවස කියලා කියන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනාව පෙරවස් සමාදානයට දායකයන්ගෙන් කෙරෙන යුතුයකම සිද්ධ කරන උතුම්ම උතුම් පුන් පොහෝ දවස තමයි ඇසල පුර පසළොස්වක් පොහෝ දවස කියලා කියන්නේ. ඉතින් අද ආරාධනාව ලැබුණාම හෙට දවසේ අද රාත්‍රී පොහොය විනය කර්මය කරන හෙට දවසේ තමයි ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වන්නේ. එහෙමනම් මේ ආදී කරුණ රාශියකින් පෝෂිත වෙච්ච උතුම් පොන් පොහොව දවසක් තමයි මේ ඇසල මාසේ නැත්නම් ඇසල පෝය කියලා කියන්නේ. ඒ දවසේදී අපේ මේ පින්නතුල්ලා දහසක් කරදර මැද්දී එන්න ප්‍රහාණ පහසුකම් නැතුව නමුත් ඒ සියල්ලම පස කළා. ඒ තමන්ගේ ඕනෑකම ඒ වගේම ශ්‍රද්ධාව නිසා මේ ස්ථානයට දැන් පැමිණලා තියෙනවා. ඉතින් හැම දිනාම සතුටටපත් වෙන්නට ඕන ඒ සියලු බාධක මැඩගෙන මේ පැමිණියේ පින්නතුනි මෙයත් සංගේ තියෙන ශ්‍රද්ධාව නිසාමයි. එහෙනම් අද දවසේදී ශ්‍රද්ධාවත් මුල් කරගෙන ඊටාම හොඳින් ಗುಣ පිළිවෙත් පුරන්නට විශේෂයෙන්ම ඒ සීල ශික්ෂාව නිවන් පිණිස උපකාර වන සීලයක් හැටියට ආරක්ෂා කරන්නට පින්වත් හැම දිනාටම තුරුණුවන්ගේ ආශිර්වාදය සෑම ලෙසකින්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනේ මේ බුද්ධ ශාසනයේ සීලය කියලා කියන්නේ තාම විශේෂ අවස්ථාවක්. මොකද සීලවන්තකම නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. අද නොඑක් තැන්වල කියවෙනවා සීලය නෙවෙයි මේකේ අවසානය කියලා. ඒක සැබෑව. හැබැයි සීලය නොවුනාට සීලය නැතුව අපට ඉස්සරහට යන්න බෑ. කෙනෙකුට සුගතිගාමීවත් වෙන්න බෑ සීලවන්ත නැතිනම්. එහෙනම් වෙනදාට වඩා අද දවසේදී අර චතුපාරිශුද්ධ සීලයම ආරක්ෂා වෙන විදිහට සිල් ආරක්ෂා කරන්න පින්නතුලාට අවස්ථාව ලැබෙනවා. දැන් මේ ශික්ෂාපද ටික ඊටාම ගෞරවයෙන් ආරක්ෂා කිරීම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හැටියට කියන්න පුළුවන්. ඊළඟට පින්නතුල්ලාගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රියන් මේ ආයතන සංවර කර ගැනීම පින්නතුනි ඉන්ද්‍රිය සංවර සීලය හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ ඉන්ද්‍රිය සංවර සීලය ඊටාම වැදගත් සීලයක්. ඒකට ශික්ෂාපද නැහැ. මේ වැහැ සංවර කරගන්නයි කියලා සීක පදයක් නැහැ. ශික්ෂා පද පනවන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් තමන්ගේ සිහිය දියුණු කරමින් බොහෝම කල්පනාවෙන් සිහිනුවණින් යුක්තව තමයි ඉන්ද්‍රිය සංවර සීලය ආරක්ෂා කරන්නේ. පින්නතුනේ මේක නිවන් මඟට අත්‍යවශ්‍ය දෙයක්. මොකද ශික්ෂාපද සමාදන් වුණාට මේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු අරගෙන ඇහෙන් රූප බලබලා කෙලෙස් වකුරවනවා නම් ඒක පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ. එහෙනම් පරිපූර්ණ සීලයක් වෙන්න නම් මේ ඉන්ද්‍රිය ධර්ම ටිකක් සංවර වෙන්නට ඕන. එහෙනම් ඒ පිළිබඳවත් පින්නතුල්ලා කල්පනාකාරී වෙන්න ඕන. ඊළඟට පින්නතුනේ ආජීව පාරිශුද්ධ සීලය. බොහෝම හොඳ ජීවිකාවක් අදගත කරන්න ඕන. ඉතින් පින්නතුන් ආද උතුම් සීලයක පිළිපදනා ලොකු නෙක්ඛම්මයක් කරලා තියෙන්නේ. එහෙනම් ආජීවය අද කීයටවත් පිළිසුදු වෙන්නේ නැහැ මේ සීලය නිසාම මේ ප්‍රතිපත්තිය නිසාම. ඒ නිසා ආජීව පාරිශුද්ධියක් ඊටාම හොඳින් ආරක්ෂා වෙනවා. අනවශ්‍ය කතා වලට යන්න හොඳ නැහැ. ඒ වගේම hina වෙන්න යන්න හොඳ නැහැ. ඒ වාගෙන් එක එක්කෙනාගේ සිත් ගන්න තෑම තුළ ආජීවය අපිරිසිදු වෙනවා. දැන් භික්ෂුන් වහන්සේ නමක් උනත් දායකයෙකුගේ හිත ගන්නට බලාපොරොත්තු වෙන නොඑක් නොඑක් දේවල් කළොත් දායකයා අනවශ්‍ය විදිහට වර්ණනා කරමින් නොඑක් බලාපොරොත්තු ඇති කරගත්තොත් ඒකයි භික්ෂුවගේ මහානකමට ඇත්තට ගැළපෙන්නේ නැහැ. එතන ආජීවයේ පිරිසුදු නැහැ. ඒ වගේ තමයි මේ පින්නතුල්ලාත් අද දවසේදී කිසිම කෙනෙක් එක්ක කතා බහක් නැතුව නිශ්ශබ්දවම ඉන්න විශේෂයෙන් ඒක මතක් කරන්න ඕන සමහර වෙලාවට පින්නතුරු මේක හැමදාම කියනකොට ඕනම දෙයක් කරගයක් නැතුව යනවානේ. ඒ වගේ සමහර වෙලාවට මේවා වෙලා තියෙන්නේ. අපට ඇහෙනවා සමහර වෙලාවට කතා කරනවා. සම්පූර්ණයෙන්ම කතාවෙන් අයින් වෙන්න ඒක Tamanට වගේම අනුන්ටත් කරන ලොකු අනුග්‍රහයක්. එහෙමනම් ආජීවයේ හොඳට පිරිසුදු කරගන්නට පින්නතුරුලා බොහෝම හොඳට සීයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. ඊළඟට ප්‍රත්‍ය සම්නිච්ඡ ශීලයක් සම්පූර්ණ කරගන්න පුළුවන්. අවශ්‍යතාවය සලකලා අද මේ ආහාර ගැනීම, විලම්පස ගැනීම හැම දෙයක්ම පින්නතුනේ අවශ්‍යතාවය සලකා පරිහරණය කිරීම තමයි ප්‍රතිවේක්ෂාව කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේවා රැකෙන විදිහට අද සිල් රකින්න ඕන. ඇඟට හිතට දැනෙන විදිහට සිල් රකින්න ඕන. චාරිත්‍ර සීල වාරිත්‍ර සීල හොඳට ආරක්ෂා වෙන්නට ඕන. එතකොට පින්නතුනි වාරිත්‍ර සීලය කියලා කියන්නේ මේ සමාදන් වෙච්ච සීලය ඒක කඩ කරන්නේ නැහැ ආරක්ෂා කරනවා. චාරිත්‍ර සීලය කියලා කියන්නේ ඇත්තටම ඉවසීම ඒ වගේම නිහතමානීකම මේවා පුරුදු කරගෙන අද දවසේ ඉතා හොඳින් සිල් ආරක්ෂා කිරීම. මෙන්න මේ කාරණාවන් හිතේ දරාගෙන අපේ පින්වත් හැම කෙනෙක්ම සිල් ආරක්ෂා කරන්න සිල් රකින්න පුරුදු වෙන්නට ඕන. ඉතින් හැම දිනාටම අපිට මහා කාලයක් නෑ. ඊටාම කෙටි කාලයක් අපි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන කෙටි කාලය තුළ අපි හැම දිනාටම මේ බුද්ධ ශාසනයෙන් උපරිම ඵල ලා ගන්නට ඊටාම හොඳින් ප්‍රතිපත්ති ධර්මයන් සපුරන්නට ශක්තිය බලය වීරිය වාසනාව හැම දිනාටම ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්නතුනේ අද අසරපුර පසළොස්වක් බොහෝ දවසේ උදෑසන චීරපායාස සම්බුද්ධ පූජාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ පින්නත් අරුණද අනුරද අල්විස් මහත්මයා ඒ වගේම නිරෝසාද අල්විස් මහත්මාව ඒ වගේම මේ දරුවන් ඇතුළු මේ පවුලේ පින්වත් හැම දෙනා තමයි චීරපායාස සම්බුද්ධ පූජාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ අල්ලිස් මහත්මාව අවුරුද්දකට වැඩි කාලයක් මම හිතන්නේ අර කොරෝනා අවස්ථාවේ චීරපායාස සම්බුද්ධ පූජාව හැමදාම සියතින් සම්පාදනය කරගෙන ආවා. ඒකත් මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරනවා. ඉතින් මේ අයගේ විශේෂ බලාපොරොත්තුව තමයි 25 වන විවාහ සංවත්සරයේදී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කර ගැනීම. එහෙමනම් පින්වත් අනුරුද අල්විස් මහත්මයාටත් නිරෝසාද අල්විස් මහත්මාවටත් ඉදිරි කාලෙත් ඉතාම හොඳින් සමගෙන් ඒ වගේම ප්‍රතිපත්තිකාමීව මේ ඉදිරි කාලය ගත කර ගන්නට ඉතා හොඳින් ගත කර ගන්නට තරුණවන්ගේ ආශිර්වාදය සම්බලසකින්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඉදිරි අනාගත දියුණුව ත්‍රිවිධ රත්නයේ අනන්තානුභාව බලෙන් ඊටාම හොඳින් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රටට ජාතියට ආගමට වැඩදායි පුණ්‍යවන්ත දරුවන් හැටියට කටයුතු කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ආරාමයේ වැඩ සිටින මහා සංඝ රත්නයට සෙත් ප්‍රාර්ථනා කරනවා මියගේ ඥාතින්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම අද ඇසලපුර 15ක් බොහෝ දින ස්වාමීන් වහන්සේලාගේ හීල දාණය, ඒ වගේම සම්බුද්ධ පූජාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ නිරෝසා ලියනගේ මහත්මාව. ඉතින් නිරෝසා ලියනගේ මහත්මා ප්‍රධාන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටිනවා. පවුලේ සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සැමදෙස්කින්ම සැලසේවා. අභාවයටපත් සියලුම ඥාතීන්ට මේ කුසල් නිවන් පිණසම වේවා. ආරාමේ වැඩ සිටින සියලු ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි අද ඇසලපුර පසළොස්වක් බොහෝ දවසේ මේ සා විශාල පිරිසකට සිල් පිරිසේ ශීල දාණය පූජා කරන්නේ ඒ වගේම ස්වාමීන් වහන්සේලා උදෙසාත් ඒ දාණයට සම්බන්ධ වෙනවා. ඒ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ පින්වත් මහින්ද කොටිතුවක්කු මහත්මයා. පින්වත් රෝහිණී කොටිතුවක්කු මහත්මාව ඒ වගේම ඉතුරු පුතා ඒ වගේම නිපුන් පුතා ඇතුළු ඒ කල්යාණ මිත්‍ර සියලු දෙනා තමයි ඒ පවුලේ පින්වත් හැම දෙනා තමයි අද මේ ඇසලපොර පසළොස්වක බොහෝ දවසේ මේ සිල්වත් පිරිසට උදේ හිඳ දානේ පූජා කරන්නේ. ඉතින් එහෙමනම් මහින්ද කොටතුවක් මහත්මයාටත් රෝහිණී කොටතුවක් මහත්මයා ප්‍රධාන. ඒ දරු දෙනා ප්‍රධානයේ හැම දිනාටම මේ කුසලය මහත්ඵල වේවා මහානිසංස වේවා නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අරමුණු වශයෙන් තියෙන දාන පාරමිතාව සම්පූර්ණ කර ගැනීමටත් ඉක්මන් බවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා පැතුවා. ඒ වගේම විශේෂයෙන් දෙවියන්ට පින් දෙනවා සක්දේව දුන් ප්‍රධාන සම්්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයට අල්පේශාක්‍ය මහේශාක්‍ය සිරු දෙවියන්ට ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ආරාමයට අධිග්‍රහිත සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. එහෙමනම් සියලු දෙවියෝ සාදු සාදුකයා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. ඒ වගේම ආරාමයේ වැඩ සිටින ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාට නිරොග් නිරෝගී භාවයේ චිරජීවනයේ සනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්කමට උපකාර කරපු සියලු දෙනාටම පවුලේ සහෝදර සහෝදරියන් දුවා දරුවන් හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දිනවල අසනීපයෙන් පසුවන රුක්මාල් ගුණසේකර මෑණියන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඥාතීන්ට පින් දෙනවා. වසර 16කට පමණ පෙර අභාවයටපත් ලියනගේ මාතුසේන පෙරේරා පියාණන්ට වසර එකහමාරකට පෙර අභාවයටපත් ජොසලින් නෝනා මෑණියන්ට ඒ වගේම මාසයකට පමණ පෙර අභාවයටපත් වැඩිමහල් සහෝදරයා වන ලියනගේ අනුර ශාන්ත පෙරේරා ඒ සහෝදරතුමාට වසර 12කට පෙර අභාවයටපත් ඩී.ඩී. අබේවර්ධන පියාණන්ට ඒ වගේම පින් බලාපොරොත්තු වෙන සියලුම සංසාරගත ඥාතීන්ට මේ උදාාර කුසල් පෙනේවා ඒ ඥාතීන්ට මේ කුසල් නිවන් පිණසම වේවා ඉතින් කොටතුවක් උපවුලේ සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම උදෑසන 6ට මේ සීල සමාදානෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ වී.ආර්. ධනවතී මහත්මයා විසින් අරමුණ තමයි මේ මහත්මාවගේ කුසමාරණ සිංහ මෑණියන්ගේ 78 වන ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කරගෙන ඒ ස්වාමියාට පුතාලාට දෙනාට ලේලිවරුන්ට මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ පැතීම ටී.ආර්. ධනවතී මහත්මියගේ එංගලන්තයේ ගෙනම ලබන යසස් පසින්දු පුතාටත් සරසවි අධ්‍යාපනය ලබන අන්සනී දුවටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ධනවතී මාතාවගේ සියලුම සම්න ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ධර්ම දේශනාව සුවත YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම හිදායකත්වය වසන්ත ගුණසේකර මහත්මයා අනුලා ගුණසේකර මහත්මිය ඇතුළු පවුලේ පින්වත් හැමදෙනා සිදු කරනවා. ඉතින් අසනීපයෙන් පසුවන වසන්ත ගුණසේකර මහත්මයාටත් නිදුක් නිරෝගී භාවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම මාර්ගයේ ගමන් කිරීම පිණිස අවශ්‍ය කායික මානසික සියලු ශක්තිය ලැබේවා කියලා සුවපත්. දෙවි පවුලේ හැම දිනාට මුණුබුරු මිලි බිරියන්ට හැමෝටම සෙත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි දෙවියන්ට ඥාතීන් සිළු සත්‍යයන්ට ගාථා කිමින් පින් දෙමු. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත එත්තාවතාතයම් නේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සම්පේ තේවා අනුමෝදන් සම්ප සම්පatti සිද්ධියා සම්බේ භූතා අනුමෝදන් සම්ප සම්පatti සිද්ධියා සම්බේ සත් ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දි පුඤ්ඤන්තං අනුමෝදිත තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරං මිනා පුඤ්ඤ කම්මේන මාමේ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්ප දුක්ඛා පමුඤ්චතු අභිවාදන සීලිස නිත්තං උත්තාපචායිනෝ තතරෝ ධම්මා වඩ්ඩන්ති ආජවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉනිනාතේ සමිච්ඡතු